අද විකල්ප තියෙන්නේ කොට වැඩනකරු මහින්ද රාජපක්ෂයි ඔබ වෙනුවෙන් වැඩ කරපු එක්සත් ජාතික පක්ෂයමමයි මේ ප්‍රදේශයේ ගොවිතැන දිනු කරන්නේ හැම කුකුළු ගම්මාන්ටම ආර්ථික මධ්‍යස්ථානයක් දෙන්න ග්‍රාමීය පොළ කියලා. ඊළඟට තමන්ගේ ආර්ථිකය දියුණු කරන්න, ගොවිතැන දියුණු කරන්න ඕනේ. යටිතල පහසුකම් අපි පැලැස්මක් අනුව පොඩ ලබලා දෙන්න. අපනායන භෝග වගා කරන්න, මල් වගා කරන්න, පළතුරු වගා කරන්න, එළවලු වගා කරන්න, මත්තල ගුවන්තොටු පොළෙන් ජපානයට, චීනයට, මැද පෙර දෙකට යුරෝපයට යවන්න. මොකද හැමදාම මත්තල ගුවන්තොටු පොළ පාවිච්චි කරන්න බෑ, වී ගබඩා කරන්න. ඒකේ ප්‍රයෝජනයක් අරගන්න කෘෂි භෝග අපනයනය කරන ගුවන් තොටුව අපට පත් කරන්න ඒ භෝගමේ ප්‍රදේශයෙන් තමයි කරන්න තියෙන්නේ.